පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි පදානියංගං විමුක්ති විසුද්ධි පාරිසුද්ධි පදානියංගං තිංවත්නි සප්ත විසුද්ධි ධර්ම දේශනා මාලාවේ ආයන විසුද්ධිය වන ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව කරණ කියා දීමටයි අද බලාපොරොත්තු වෙන්නේ මේත කලින් විසුද්ධි හයක් සම්පූර්ණ වෙන්නට ඕන ඒ පිළිබඳව සෑහෙන විස්තරයක් මේ පින්වතුන්ට කියා දෙන්නට යෙදුණා ඥාන දර්ශන විසුද්ධියට පෙර ඇතිවෙන විසුද්ධිය තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. ඒ ගැන කලින් විස්තර කරලා දුන්නා මේ උද්‍යව්‍ය ඥානයේ ඉඳලා ඥාන පරම්පරාව සම්පූර්ණ කරගෙන සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණීම තමයි ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් අදහස් කරන්නේ ඊළඟට තමයි මේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවර තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියන්නේ. ඒ සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙළවර. වුට්ඨාන ගාමිනේ විපස්සනා කියලා. මුදුන් පැමිණි විදර්ශනා. මේ මුදුන් පැමිණි විදර්ශනාවට පැමිණිලා එතනින් තමයි ලෞකික පැත්තෙන් මිදලා ලෝකෝත්තර පැත්තට පන ගන්න. ඒ වුත්ථාන ගාමිනේ විපස්සනා කියන මුදුන් පැමිණි විදර්ශනා වෙති. යම් කෙසේ අරමුණක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරයි. මෙහෙම කරගෙන යනකොට මාර්ග ඥානයක් පහළ වීමට තරම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් වැඩිලා නම් මෝරලන. ඒ මෙනෙහි කරපු අරමුණ අල්ලාගෙන ඒ සිත බිඳී යනවා. ඊළඟට එම අරමුණම අල්ලාගෙන තමයි ලෝකෝත්තර චිත්ත වේතියක් මාර්ග චිත්ත වේතියක් පහළ වෙනවා. ඒ මාර්ග දිට්ඨවේදී දවං සතකින් යුක්තයි මුලින්ම පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා දවං සිත් හතරක් ඇති වෙලා ඊළඟට පස්වෙනි එක මාර්ග සිත වෙනවා හය හත දෙක ඵල සිත් වෙනවා මේ විදිහට තමයි මේ මාර්ග චිත්ත වේතියක් පහළ වෙන්නේ මාර්ග ඥානය කියලා කියන්නේත් ඒකටම තමයි. අර සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙළවරින් මේ මාර්ග ඥානයක් පහළ වීමට තරම් ඒ ඉන්ද්‍රිය ධර්ම ආදී හොඳට මෝරලනම් තමයි මේ මාර්ග ඥාන චිත්ත වේතියක් පහළ වෙනවා. නැත්නම් මොකද වෙන්නේ? ආපස්සට යන්න සිද්ධ වෙනවා. මේ ප්‍රත්‍යඥයන්ගේ විදර්ශනා භාවනාව ආරම්භ වෙන්නේ දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය තෙක්ම පසුබහිනවා. ආර්ය ශ්‍රාවකයන්ගේ දර්ශනාව ආරම්භ වෙන්නේ හෘදයාඥානයේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් මේ ප්‍රත්‍යඥයන්ගේ විදර්ශනාව දිට්ඨි විසුද්ධියට පසුබැස්සහම නවතත් ඉතින් ඉදිරියට භාවනා කරගෙන යන්නට. කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක අගට පැමිණෙන. අර විදියටම යම්කිසි අරමුණක් මෙනෙහි කරගෙන යනවා මාර්ගසිතක් මාර්ග ඥානයක් පහළ වීමට තරම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් මෝරලණං තමයි මාර්ග ඥානයක් පහළ වෙන්නේ. නැත්නම් අර විදියටම අපස්සට එනවා. මේ ආකාරයට දිට්ඨි විසුද්ධියට එනම නවත ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවරට යනවා. ආයු දිට්ඨි විසුද්ධියට එනම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවරට යනවා. මේ විදිහට තමයි මේ විදර්ශනා භාවනාව සේවනය වෙන. මේකට හොඳ උපමාවක් තියෙනවා ඉස්සර සුවල් නැවු කාලේ ඒ නැවියෝ කවුඩන් වැනි පියාඹන්න දක්ෂ පක්ෂී වර්ගයක් අරගෙන යනවා මොනවටද ගොඩබිම හොයාගන්න මග හෝ වැරදුනා නම් කුණාටුවකට හෝ හසු වුණා නම් අද වාගේ තාක්ෂණික උපකරණ නැහැ මග හොයා ගන්න, ගොඩ බිම හොයා ගන්න අපහසුයි. ඉතින් මොකද කරන්නේ? අවද කවුඩන්වනේ පක්ෂියෙක් අරගෙන අහසට වීසි කරනවා. ඌ ඈත හිතා ඉහළ අහස පියාසර කරලා කොයි පැත්තේ හරි ගොඩ බිමක් පේනවා නම් ඒ පැත්තට පියාසර කරගෙන යනවා. එතකොට නැව ඒ පැත්තට හරවාගෙන යනවා. ගොඩබිමක් නැතිනම් එහෙම ආපහු ඇහිල්ලා කුඹ ගහේ වහනවා. ඒ වගේ යෝගාවචරයාගේ භාවනාව මාර්ග ඥානයක් පහළ වීමට තරම් දියුණු වෙලා නැහැ. මාර්ග ඥානයක් පහළ වෙනවා නැතිනම් අර කවුද අහස පියාසර කරලා නැමත කුඹ ගහේ යහන්න වගේ ආපහු සංස්කාරයන් අරමුණු කරන්න පටන් ගන්නවා දෙත්‍ය විසුද්ධියත් එක්ම ආපස්සට එනවා මේ විදිහට තමයි මේ මාර්ග ඥානයක් පහළ වෙන්නේ චබ්බිසුද්ධි කමේනේවං භාවේ තම්බෝ චතුබ්බිදෝ ඥාන දස්සන විසුද්ධි මග්ගෝ නාම පෞච්ඡති කියලා කියනවා. විසුද්ධි හයක් වශයෙන් ඒවා සම්පූර්ණ කරලා අවසානයේ සතර ආකාරයකින් වැඩි යොතු මේ විසුද්ධිය තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඒ ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව පුංචි මාත්‍රකා පහටයක් කලින් සඳහන් කළා. ඒකෙන් ඇතිවෙන්නේ මේ අර්ථයම තමයි ඥාන දර්ශන විසුද්ධි පාරිසුද්ධි පධානිය. ඥාන දර්ශන විසුද්ධිය පාරිශුද්ධතාවයේ ඇතිකර ගැනීම සඳහා සම්මයක් ප්‍රධාන වීරිය ගැනීම. වැඩි යොතු ධර්මයි. පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි පධානියං ප්‍රඥා විසුද්ධිය පවිත්‍ර කර ගැනීම සඳහා සම්‍යක් ප්‍රධාන වීරිය ගැනීම වැඩි යුතු ධර්ම විමුක්ති විසුද්ධි පාරිසුද්ධි පධානියං විමුක්ති විසුද්ධියේ පාරිසුද්ධියේ ඇති කර ගැනීම සඳහා සම්‍යක් ප්‍රධාන වීරිය ගැනීම වැඩිය යුතු ධර්මයක් හැටියට දේශනා කළා කියනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අවසාන භාගයේ සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙළවරින් ලෞකික පැත්තෙන් මිදීලා ලෝකෝත්තර පැත්තට පැන ගන්න අවස්ථාව පිළිබඳව දැන් කෙටියෙන් කියලා දෙනවා. අන්න එතන ඉඳලා තමයි මේ ඥාන දර්ශන විසුද්ධිය කියන එක කියලා කියන්නේ. පළමුවෙන්ම මේ විදිහට මාර්ග ඥානයක් ඇති කරගෙන මොකද කරන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. කොහෙන් කරකිලා බැලුවත් අවසානයේදී කෙරෙන දේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව දෙංගක් දැනගත යුතු කාරණා ටිකක් මේ අවස්ථාවේදී විස්තර කර දෙන්නට ඕන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර තමයි චතුරාර්ය සත්‍ය කියන්න කියලා හැමදෙනාම දන්නවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මුලින්ම ඥාන හතරක් තියෙනවා. ඍතමය ඥානය, වවත්තාන ඥානය, සම්මතන ඥානය, පටිවේද ඥානය කියන හතර. මේ ගැනත් තේරුම ඇති කර ගන්නට ඕන. පළමුවෙන්ම ශ්‍රුතමය ඥානය. ශ්‍රුතමය ඥානය කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව බණ දහම් අහලා මතකයේ තබාගෙන ඒ පිළිබඳව දැනුම අවබෝධය ඇති කර ගන්න අවස්ථාව. බණ දහම් අහලා තේරුම් ගන්න අවස්ථාව තමයි ශ්‍රතමය ඥානය කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි එක තමයි වවත්තාන ඥාන. වවත්තාන ඥානය කියන්නේ වෙන්කොට තේරුම් ගැනීම. පවත්තාන කියන්නේ වෙන් කරනවා කියන තේරුම. කොහොමද මේ තමන් අහලා තියෙන ශ්‍රතමය ඥානයේ හැටියට මේක දුක්ඛ සත්‍ය, මේක සමුදය සත්‍ය, මේක නිරෝධ සත්‍ය, මේක මාර්ග සත්‍ය කියලා මේ හතරකට බෙදලා. තවදුරටත් දුක්ඛ සත්‍ය කියන්නේ මේ ජරා මරණ ආදී මේ කොටස පංච උපාදානස්කන්ධය. සමුදය සත්‍ය කියන්නේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, ඉබ තණ්හා. මේ විදිහට මේ සත්‍ය හතර පිළිබඳව එක එක ආකාරයට ප්‍රභේද වශයෙන් අවබෝධ කරගැනීම තමයි වවත්තාන ඥානය කියන්නේ. එක ලෝකෝත්තර ඥානයක් නෙමේ අර ශ්‍රතමය ඥාණයෙන් ලබාගත් දැනුම තවදුරටත් වර්ධනය කර ගනිමින් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව වෙන්කොට තේරුම් ගන්නම අවබෝධ කරගන්න. ඊළඟට තුන්වෙනි ඥානය තමයි සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණේ කරනවා කියන්නේ යමක් අතින් අත ගාලා බලන්න වාගේ අය රූප වේදනාදී අරමුණු සිතෙන් අල්ලාගෙන සිතෙන් පිරිමැදලා ඒවායේ අනිත්‍යතාවය ආදිය අවබෝධ කරගන්න. ඒක තමයි සම්මර්ෂණය කරනවා කියන්නේ. ඒ සම්මර්ෂණය කිරීම ගැන කියනකොට බොහොම දිග කතාවක් ඒවා විස්තර කරන්නට කාලය ගන්නෙ නැහැ. යෝගාවචරය භාවනාරමුණු අල්ලාගෙන සිතින් අල්ලාගෙන ඒවා අනිත්‍ය ආදී වශයෙන් භාවනාවට නගන. අතින් අල්ලලා බලන්න වගේ සිතින් අල්ලාගෙන සිතින් පරිමැදලා ඒවා තියෙන අනිත්‍යතාවය හොඳට වටා ගන්නවා. මේ අවස්ථාව තමයි මේ සම්මර්සන ඥානය කියලා කියන්නේ. අනුභෝධ ඥානය යන්නට මේ ඔක්කොම ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන චතුන්නන් ධම්මානම් අනනුබෝධා අපපටි වේදා කියලා. මේ තුන ඔක්කොම මේ ප්‍රථම ඥානය, පවත්තාන ඥානය, සම්මර්ෂණ ඥානය කියන මේ ඔක්කොම ඇතුළත් වෙන්නේ අනුබෝධ ඥානය. ඊළඟට පටිවේද ඥානය. ප්‍රතිවේද කියන්නේ අවබෝධ කරගන්න. ඒ ලෝකෝත්තර වශයෙන් අවබෝධ කර ගැනීම තමයි පටිවේද ඥානය කියලා කියන්නේ. එතකොට මේ විදිහට ශ්‍රුතමය ඥාන, පවත්තාන ඥාන, සම්මර්ථන ඥාන, ප්‍රතිවේද ඥාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සතරාකාරයකින් තේරුම් ගන්න. සුතමේ ඥානේ, වවත්තාන ඥානේ, සම්මර්ථන ඥානේ කියන මේ තුන ලෞකිකයි. ප්‍රතිවේද ඥානය ආબોධ කරගන්නා නුවණ කියන එක ලෝකෝත්තරයි. ලෝකෝත්තර නුවණින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ආબોධය ලබා ගන්න. කොහොමද ලෝකෝත්තර වශයෙන් අවබෝධය ලබා ගන්න? පරිඤ්ඤා පහන සත්‍ය ක්‍රියා භාවනා වශයෙන් සතරාකාරයකින් ලෝකෝත්තර හැටියට මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට ඕන. පරිඤ්ඤාභි සමය, පහනාභි සමය, සත්‍ය ක්‍රියාභි සමය, භාවනාභි සමය කියලා එක නම් කරලා තියෙනවා. අභිසමය කියන්නේ මේ අවබෝධ කරගන්නවා කියන තේරෙන. පරිඤ්ඤාදි සම්පරිඤ්ඤා කියලා කියන්නේ යමක් අතට ගත්තා වගේ හොඳට තේරුම් ගන්න. අපිට මොනවා හරි අල්ල තියාගෙන ඒ මේ අත කෙරලා පෙරලා ඒක ගැන හොඳ දැනුමක් ලබන්නට. ඒ වගේ පිරිසිඳ දැන ගැනීම තමයි පරිඥා කියන්නේ. දැන් දුක්ඛ සත්‍යය පරිඥාබි සමය වශයෙන් ආબોධ කරගන්න. පිරිසිඳ දැනගත යුතු එකක් තමයි මේ දුක්ඛ සත්‍ය. පරිඥාබි සමය කියන්නේ ඒක. දුක්ඛ සත්‍ය පරිඥාබි සමය වශයෙන් අවබෝධ කරගන්න. ඊළඟට සමුදය සත්‍ය මහානාභිසමය වාක්‍ය. සමුදය ප්‍රහාණය කරන්නට. සමුදය කියන්නේ තණ්හාව ඒවා ප්‍රහාණය කළ යුතු ධර්ම. ඒ නිසා පහානාභිසමය වශයෙන් තමයි මේ සමුදය සත්‍ය අවබෝධ කරගන්න. නිරෝධ සත්‍ය සත්‍ය ක්‍රියාභිසමය වාක්‍ය. පත්‍යගරියාභි සමය කියන්නේ සාක්ෂාත් කරන පරම පවිත්‍ර හැටියට අවබෝධ කරගන්න සත්‍යගරියා කියන්නේ ඒක. සත්‍යගරියාභි සමය වශයෙන් අවබෝධ කරගන්නට ඕන මේ නිරෝධ සත්‍ය. ඉතින් මේ අවස්ථාව මේක සිද්ධ කරනවා. ඊළඟට මාර්ග සත්‍ය භාවනාභි සමය වශයෙන් අවබෝධ කරගන්නට භාවනා කියන්නේ වැඩිම වැඩි දියුණු කිරීම. භාවනාභි සමය වශයෙන් ආબોධ කරගන්නවා මේ මාර්ගය. මේ විදිහට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය පරිඤ්ඤා පහන සත්‍ය කිරියා භාවනා කියන මේ සතර ආකාරයකින් අවබෝධ කර ගැනීම තමයි මෙතන අபிසමය කියලා කියන්නේ. මේ විදිහට අවබෝධ කරගන්නට ඕන. ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සතරාකාරයකින් අවබෝධ කරගන්නා වූ පිළිවෙත. ඊළඟට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් සලස් ආකාරයකින් අවබෝධ කරගන්නට ඕන. බෞද්ධයන්ට නිතර අහන්නත් නොලැබෙන කරුණු ටිකක් නිසා ඒ ගැනත් කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් දුක්ඛ සත්‍යය ඒකේ තීරණට්ඨෝ සංකතට්ඨෝ සංతాපට්ඨෝ විපරිණාමට්ඨෝ කියලා හතර ආකාරයකින් අවබෝධ කරගන්නවා. පීලනට්ඨෝ කියන්නේ මේක නිතරම පෙළෙන බව. දුක ඇතිවෙනාම නිතරම පෙළෙන. දුක්ඛ දස්සනේන පීලනට්ඨෝ. මේ විදිහට භාවනා මානසිකාරයේ පවත්තලා දුක පිළිබඳව දැනුම ඇති කර ගැනීම තමයි මේ පීලනාට්ඨ පීලනට්ඨ වශයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා. ඊළඟට සංඛතට්ඨෝ දුක්ඛායෝහන සමුදය දස්සනේන සංඛතට්ඨෝ දුක් රස කරලා දෙන උපදවලා දෙන සමුදය පිළිබඳව අවබෝධය ඇති වුණා. සංකතට්ඨ කියන්නේ මේ දුක සම්පාදනය කරලා සංස්කරණය කරලා දෙනවා කියන එකයි ඒ දුක ගෙන්න ගෙන දෙන්නා වූ සමුදය පිළිබඳව දැනීම ඇති කර ගැනීමෙන් මේ දුක්ඛ සත්‍ය සංකතට්ඨ කියන සංකතාර්ථය අවබෝධ කරගත්තම සම්බ කිලේශ සංతాපහර සුසීතල මග්ග දර්ශනය සංతాපක්ඛ සංతాපය කියන්නේ තැවෙනවනේ මේ දුක්ඛ සත්‍යයේ තියෙන පරම සත්‍ය අර්ථ තමයි මේ විදිහට විස්තර කරන්නේ තැවෙනවා සියලු කෙලෙස් අතහැර දමලා මාර්ගය අවබෝධ කර ගැනීමෙන් මේ සංසාපාර්ථය කියන එක දැනෙන. ඒ මාර්ගය අවබෝධ කර ගැනීම නිසා මේ පැවිල්ල නැතුව යන. සංతాපේ නැතුව යන. ඒ නිසා මේ මාර්ගය අවබෝධ කිරීමෙන් මේ සංతాපාර්ථය කියන එක අවබෝධ වුණා බෑ. ඊළඟට හතරෙනි එක විපරිණාමත්වෝ කියලා. අවිපරිණාම නිරෝධ දස්සනේන විපරිණාමත්වෝ කියලා අර්ථ විවරණය කළා කියලා. දැන් නිරෝධය වෙනස් වෙන්නේ නැහැ. අවිපරිණාමයි කියන්නේ ඒකයි. වෙනස් නොවන්නා වූ අවිපරිණාමාර්ථ ඇති නිරෝධයේ දර්ශනය කර ගැනීමෙන් අර විපරිණාමාර්ථය අවබෝධ කරගන්නවා. දැන් විපරිණාම නොවන දේ අවබෝධ වුණාම විපරිණාම වෙන දේ ගැන අවබෝධය ඇති වෙන. විපරිණාමය කියන්නේ වහවහ වෙනස් වෙනවා කියන්නේ. ඔය විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳව පේරණට්ඨ සංකතට්ඨ සංතාපට්ඨ විපරිණාමට්ඨ කියලා සතර ආකාරයකින් අවබෝධ කරගන්නවා. ඊළඟට දුක්ඛ සමුදය පිළිබඳව සතරාකාර අර්ථ ආයෝහනත්ථ නිදානත්ථ සංයෝගත්ථ පරිබෝධත්ථෝ කියන සමුදය දස්සනේනේව ආයෝහනත්ථෝ ආයෝහණය කරනවා කියන්නේ දුක කර්ම රැස් කරනවා කියනවා දුක්ඛ සමුදය පිළිබඳව අවබෝධ කරගත්තාම දුක් රැස්කිරීම පිළිබඳව අවබෝධ වුණා. ඒකයි සමුදය දර්ශනයෙන්ම ආයුනා ආයුහනාර්ථය රැස්කිරීම අර්ථය අවබෝධ වෙනවා කියලා විස්තර කරනවා. සමුදයායුහිත දුක්ඛ දර්ශනේන නිදානර්ථ ඒ සමුදයෙන් උපදුනා වූ දුක දැනගැනීමෙන් නිදානට්ඨ කියන නිදානාර්ථය ආબોධ. නිදානය කියන්නේ යමකට මුල නෙවෙයි. දැන් රෝග නිදානය කියන වාගේ නිදානය කියන්නේ මූලික හේතු. අර දුක්ඛ සමුදය පිළි හේතු කොටගෙන ඇති වෙන දුක දැනගැනීමෙන් මේ දුක ඇතුනේ මෙහෙමයි කියලා මේ දුක පිළිබඳව නිදානාර්ථය අවබෝධ කරගන්න. ඊළඟට සංයෝගාර්ථ සංයෝගය කියන්නේ එකට යොමු වෙනවා යොදනවා කියන තේරෙනවා. විසංයෝග භූත නිරෝධ ලක්ෂණ සංයෝගයක් නැති නිරෝධය. දැනගැනීමෙන් අවබෝධ කිරීමෙන් මේ දුක්ඛ සමුදය සංයෝගාර්ථය අවබෝධ කරගන්න. දැන් සත්‍යය මේ සංයෝජන වලින් සසර යොදනවා කියලා. නිතර අහනවානේ අන්න ඒක තමයි සංයෝග කරන එකට යොදනවා. ඒ සංයෝග නොවන්නා වූ Nirodhe අවබෝධ කර ගැනීමෙන් මේ සංයෝගාර්ථය කියන එක අවබෝධ කළා. ඊළඟට Pali Bodhaṭṭo. නීයාන භූත මග්ගදස්සනේන Pali Bodhaṭṭo. ඒ මාර්ගය කියන එක නීයානිකයි. නීයානයි. ඒ කියන්නේ මාර්ගයෙන් තමයි නිවනට පමුණුවන්නේ. නිවනට මේ ජනක හේතු කියන හේතුවක් නැහැ. දැන් අඹ ඇටයකින් අඹ ගහක් හදනකොට ඒ අඹ ඇටේ ජනක හේතු. ඒ වගේ හේතුවක් නිවනට නැහැ. නිවනට තියෙන හේතුව තමයි මේ නීයානික හේතුව කියන්නේ පමුණුවන. දැන් ගඟේ මෙගොඩේ ඉඳලා ගොඩට පමුණවනවා. නමුත් ඒ ගොඩ අමුතුවෙන් හදලා ඇති කරගත්ත නෙමෙයි තිබෙන්නා වූ තැනකට පමුණවනවා. ඒකයි මේ මාර්ගයේ නීයානාර්ථය කියලා කියන්නේ. ඒ නීයානාර්ථ ඇති මාර්ගයේ දැකීමෙන් පරිබෝධක් මේකට බාධා කරනවා. නිවනට යන්න බාධා කරන අර්ථය තමයි පරිබෝධාර්ථය. ඒක අවබෝධ කරගන්න. මේ විදිහට දුක්ඛ සමුදය පිළිබඳව ආයෝවනට්ඨෝ නිදානට්ඨෝ සංයෝගට්ඨෝ පරිබෝධට්ඨෝ කියන මේ සතර ආකාරයක් අවබෝධ කරගන්න. ඊළඟට දුක්ඛ නිරෝධය. ඒක නිස්සරණට්ඨෝ විවේකට්ඨෝ අසංඛතට්ඨෝ අමතට්ඨෝ කියලා හතරක් තියෙනවා. නිරෝධ දස්සනේ නේව නිස්සරණක්ක. නිස්සරණ කියලා කියන්නේ මේ සියලු දුක්, භව දුක්, භවය අතහැර දමනවා, අතහැරලා යනවා කියනවා. භවයේ පහළ වීමක්, පැවතීමක්, විසීමක් නැහැ. නිස්සරණ ඒ Nirodhe දැකීමෙන්ම නිස්සරණාර්ථය අවබෝධ වුණා. ඊළඟට අවිවේක භූත සමුදය දස්සනේන විවේකක්ඛ. දැන් විවේකය කියන්නේ බෙන් වෙනවා කියන එක. දැන් කාය විවේකය කියන්නේ ජන සමාධියෙන් ඈත් වෙලා විවේකීව හුදකලාම භාවනා කරනවා. බෙන් බෙන්. චිත්ත වේගය කියන්නේ නීවරණ ආදී ධර්මයන්ගෙන් ඔය සංයෝජන ආදී ධර්මයන්ගෙන් වෙන් වෙන්නේ. උපදී විවේකය කියන්නේ නිර්වාණය සේරම සංකත ධර්මයන්ගෙන් වෙන. එයාගේ මේ වෙන් වෙනවා කියන අර්ථය තමයි විවේක කියන එක අදහස් කරන්නේ. ඒ දුක්ඛ නිරෝධය කියනවා විවේකාරය. කොහොමද ඒක තේරුම් ගන්නෙ අවිවේක භූත සමුදය දස්සනේන විවේකක්ද? සමුදය දුක්ඛ සමුදය තියනකොට විවේකයක් නැහැනේ. ඒක අවබෝධ කර ගැනීමෙන් දුක්ඛ නිරෝධේ නිරෝධාර්ථය මේ මේ විවේකාර්ථය අවබෝධ කරගත්තා. ඊළඟට අසංඛතට්ඨෝ ඒ සංඛත වූ මාර්ගය දර්ශනය කර ගැනීමෙන් අසංඛතාර්ථය අවබෝධ කරගන්නවා. දැන් මාර්ගයේ සංඛතයි දුක්ඛ නිරෝධය නිවන අසංකතං ඒ සංකතෝ සංකත කියන්නේ හේතුන්ගෙන් සකස් වෙන හටගත් මාර්ගය එහෙම එකක් ඒ සංකතෝ මාර්ගය දර්ශනය කර ගැනීමෙන් අසංක අසංකතාර්ථයම අවබෝධ කරගත්තම අතරවෙන එක තමයි අමතක්කම විසභූත දුක්ඛ දස්සනේන අමතක්ඛ මේ දුක කියන එක මහ විෂක් එයාගේ මරණයටපත් කෙලවරක් නැතුව මරණයටපත් වෙන එක ඒක අවබෝධ කර ගැනීමෙන් අමතක්ඛ කියන්නේ අමරණීය අර්ථය මරණයටපත් නොවන අර්ථය කියන එක මේක අවබෝධ කළා දෙනවා මේ විදිහට දුක්ඛ නිරෝධය පිළිබඳව නිස්සරණට්ඨෝ විවේකට්ඨෝ අසංඛතට්ඨෝ අමතට්ඨෝ කියන සතරාකාරයකින් අවබෝධ කරගන්න. ඊළඟට මාර්ග සත්‍ය. මාර්ග සත්‍යයත් අර විදිහටම අවබෝධ කරගන්නට ගන්න. නීයානට්ඨෝ හේතුට්ඨෝ දස්සනට්ඨෝ ආදිපතේ යට්ඨෝ මග්ග දස්සනේ නේම නීයානට්ඨෝ මාර්ගයෙන් කරන්නේ නිවනට පමුණුවන දැන් ඔරුවකින් එගොඩට යන්න වගේ මාර්ගයෙන් කරන දේ තමයි නිවනට පමුණුවනේ ඒ මාර්ගයේ දර්ශනය වීමෙන් දැකීමෙන් මේ පැමිණීමේ අර්ථය කියන නීයානාර්ථය ආબોධ කළා වෙනවා මාර්ග සත්‍යය. දෙවෙනි එක හේතුත්ථ. ආයත භූත සමුදය දස්සනේන හේතුත්ථ. මේ හේත්පාර්ථය කියන්නේ මාර්ගය පිළිබඳව මේ අහේතුභූත සමුදය දස්සනේන කියලා තියෙනවා. මේ සමුදයට හේතුවක් තියෙනවා මේ තණ්හා වශයෙන් ඒ සමුදයට තියෙන හේතු දර්ශනය වීමෙන් හේතුට්ඨෝ කියන හේත්වාර්ථය අවබෝධ කරගත්තා. ඊළඟට දර්ශනට්ඨෝ සුදුද්දස නිරෝධ දර්ශනේන දර්ශනට්ඨෝ මේ නිරෝධය කියන එක දකින්න ඉතාම අපහසු එකක්. ඊටාම සියුම් එකක්. ඒ දැකීමට අපහසු Nirodhe දර්ශනය කර ගැනීමෙන් දර්ශනත්ථෝ කියන දර්ශනාර්ථය අවබෝධ කළා. හතරවෙනි එක තමයි ආධිපතියක්ඛය. කපන ජන සදිස දුක්ඛ දස්සනේන උරාල කුල සදිස ආධිපතිය. ඒක 아무ත විදිහකට අර්ථ විවරණය කළා තියෙන්නේ කපන ජන සද්දිත දුක්ඛ දස්සනය. කපන කියන්නේ කෘපණ දුකටපත් වූ ඒ සත්‍යයන් දැකීමෙන් වගේ ඊළඟට උලාර කුල සදිත ආදිපත්ත. උලාර කුලයක් තියෙනකොට ඒක ආදිපතියක් තියෙනවා. ආදිපතියක් ප්‍රධානාර්ථ අනේ ආදිපතේ ආර්ථය අවබෝධ කළා වෙනවා. මේ විදිහට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සලස්සාකාරයෙන් අවබෝධ කරනවා. කලින් ශ්‍රතමය ඥානය, වවත්තාන ඥානය, සම්මර්සන ඥානය, පටිවේද ඥානය කියලා හතරක් කියලා ඊළඟට පරිඤ්ඤාභි සමය පහනාභි සමය සච්ඡේදයාභි සමය භාවනාභි සමය කියන තවත් හතරක් කියනවා. ඊළඟට මේ එක සත්‍යයක හතර බැම සලස්සාකාර අවබෝධයක් තියෙනවා. අන්න ඒක තමයි මෙච්චර වෙලාවක් කියා දුන්නට යෙදුනේ එකට පරිඥා පහන සත්‍ය ක්‍රියා කියන භාවනා සත්‍ය ක්‍රියා භාවනා කියන සතර ආකාරයකිනුත් ඊළඟට මේ එක සත්‍යයක් සතර බැගින් සොළොස් ආකාරයකිනුත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. එතකොට 20 ආකාරයක් වෙනවා. මේ විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තමයි කලින් සඳහන් කළ ඒ මහාදක ඥානයක් පහළ වීමෙදී ඇතිවෙන දේ හැම කෙනෙක්ම එහෙමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි අවබෝධ කරගන්නේ. දැන් මේ වන විට මේ ඥාන දර්ශන විසුද්ධියේ ප්‍රථම මාර්ග ඥානය පිළිබඳව තමයි කරුණ කියලා දෙන්නට යෙදුනේ. ඊළඟට මේ ප්‍රථම මාර්ග ඥානයෙන් මොනවද කෙලෙස් ප්‍රහාණය වෙන්න කියලා ඒකත් තේරුම් ගන්නට ඕන. පළමුවෙන්ම අපිට මේ ඥාන දර්ශන විසුද්ධියේදී හමු වෙන්නේ සෝවාන් මාර්ග ඥාන. ඒ සෝවාන් මාර්ග ඥානයේ පහළ වීමෙන් මොනවද ප්‍රහාණය වෙලා යන කෙලෙස් අර කලින් නැවියාගේ උපමාව කියලා දුන්නා. ඒ වගේ අර පක්ෂියා කවුඩම්නනේ පක්ෂියෙක් ගොඩ බිම බලා යන්න මගේ ඒ මාර්ග ඥානයේ ශ්‍රාගෙන මේ පැත්තට යනවා. එහෙම ගිහිල්ලා ඒ මාර්ග ඥානයේදී යම් යම් කෙලස් ප්‍රහාණයක් වෙනවා ඒව ගැනත් දින්ගක් තේරුම් ගන්නට ඕන. සංයෝජන තුනක් ප්‍රහාණය වෙන. හැම බෞද්ධයෙකුටම කටපාඩම් මේ සක්කාය දෘෂ්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන. මේත කලිනොත් මේවා ගැන විස්තර කරලා දුන්නා. සක්කාය දෘෂ්ටිය කියන්නේ මම මගේ කියන එක එහෙම නෙවෙයි. මේ සත්පුජ්‍යල සංඥාව. විචිකිච්ඡාව කියන්නේ මේ දෙගිඩියාම අක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වෙනත් ශීල වෘත වලින් විමුක්තිය ලබන්න පුළුවන් කියන මේ වැරදි දෘෂ්ටි මෙන්න මේ සංයෝජන තුන සෝවාන් මාර්ග ඥානයේදී පහළ වෙනවා ඊළඟට කාමරාග ව්‍යාපාද අවිද්‍යා තණ්හා ආදී අපායගාමී ශක්තිය අශෝවන් මගින් පහළගෙන. ඒකයි අපායට නොයන්. ඒ අවිද්‍යා තෘෂ්ණා ආදී සම්පූර්ණ ප්‍රහාණය නුනට මේ සතර අපායට ඇදගෙන යාමේ ශක්තිය මේ සෝවාන් මාර්ග ඥානයේදී ප්‍රහාණය වෙනවා. ඒකනේ සෝවාන් පුජ්‍යලයේ කවදාවත් සතර අපායකට වැටෙන්නේ නැහැ කියලා තියෙනවා. අනුසේ වශයෙන් ගත්තහම විචිකිච්ඡා අනුසය, දිඨානුසය කියන මේ අනුසේ දෙකක් සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. අභිධර්ම ක්‍රමයේ හැටියට දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරයි විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතයි කියන මේ සිත් පහක් සෝවාන් මාර්ග ඥානයේදී ප්‍රහාණය වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ විරුද්ධගත දිහා බලනකොට මිත්‍යා දෘෂ්ටි මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව කියන මේ ආර්ය මාර්ගයේ වැරදි පැත්තේවත් ප්‍රහාණය වෙනවා. ඊළඟට මුසාවාද පාණාතිපාත අදින්නාදාන මිච්ඡාචාර කියන මේ පංච දුස්චරිතත් ප්‍රහාණය වෙනවා. මේ විදිහට කෙලස් ප්‍රහාණය වීමෙන් උද්දලයන් වශයෙන් තුන් දෙනෙක් සඳහන් වෙලා තියෙනවා සියුන බුද්ධියක් ඇති බුද්ධලය සෝවාන් වෙනකොට ඒක බීජී කියන කොටසට ආයිතිවා අර සකෘදාගාමී බුද්ධලය වාගේ එකවරක් පමණක් කාම ලෝකයට ඇහිලා ඉතිරි ධර්ම අවබෝධ කරගන්න. මධ්‍යම ප්‍රමාණයේ නුවණ තියෙන එක්කෙනා කෝලං කෝල කියන පුජ්‍යලා බවටපත් වෙනවා. ඒ කෝලං කෝල පුජ්‍යලයා දේතීනික් භාවය කියලා තියෙන්නේ දෙතුන් භාවයක්. මේ භවයේ සැරිසරන හිතන් ඊළඟට ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න. ඒක අහවල් ගානයි කියලා නියමයක් කළා නෑ. දේශනාවේ තියෙන දෙතුන් භවයක් වගේ. අන්තිමය තමයි සත්තක් හත්ත පරම කියන්නේ සත්තරක් කාම ලෝකයේ ඉපදීම කෙලවර කොට ඇති පුද්ගලයා. රතන සූත්‍රයේ තියෙනවා නතේ භවං අට්ඨමං ආදි අන්ත කියලා. අටවෙනි භවයකට යන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ සෝවාන් පුජ්‍යලයාත් තුන් ආකාරයට බෙදී යනවා. ඒ පුජ්‍යලයන්ගේ බුද්ධි මට්ටම අනුව. ඉතින් මෙතෙන්ට ආවයන් පස්සේ ආනිසංස සමූහයක් ලබනවා යෝගාවචර. සීල විසුද්ධිය ඉඳලාම මෙතෙන්ට එන්න තමයි මේ වෑයම් කළේ. මේක මහත් ආනිසංසදායක එකක් බෞද්ධ පින්වතුන් නොයෙක්වර මෙහි ආනිසංසය අහනවා බොහෝ ආනිසංසදායකයි. සංකාර දුක්ඛජාලදීන් සෝසයති පීදාහති දුක්ඛති දාරං කුරුතේ ච ආර්ය ධානේනං නිච්ඡාමග්ගංච පාජහාති වීරභායානි සානයතේ කරෝති නාතත් පුරාස පුත්තං අන්නේ පියාණේක සතේ ආනිසංසේ දදාතේ ඥානමිදං මේ යම් යෝගාවචරයක මෙතෙක් විස්තර කරගෙන කරන ලද ශීල විසුද්ධියේ පටන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට පැමිණිලා එයින් ඥාන දර්ශන විසුද්ධියට පැමිණිලා ලෞකික පැත්තෙන් මිදලා ලෝකෝත්තර පැත්තට පැමුණුනහම ප්‍රථමයෙන්ම හමුවන සෝවාන් මාර්ග ඥානය හිතේ පහළ කර ගත්තාම ලැබෙන ආනිස ආනිසංස සමූහයක් තමයි මේ ගාථාවෙන් විස්තර කරන්නට යෙදුනේ. සංසාර දුක්ඛ ජලයෙන් සෝසය උපමාවට මේ සසර දුක මහා සමුද්‍රය හැටියට අරගෙන තියෙනවා. මේ මහා සමුද්‍රය නැමැති සංසාර දුක ඒ ශේරම වේලෝලහලෝ විදහාති දුක්ගති ద్వාරා මේ දුර්ගතියට යන දොරවල් සතර අපායට වටෙන දොරවල් ශේරම මහලදම් වලද තුන්වෙනි එක තමයි කුරුටේට ආර්ය ධනින. මේ ආර්ය ධනයට සද්ධා ධනං සීල ධනං ආදී මේ ආර්ය ධනයට හිමිකාරයෙක් වෙනවා ආර්ය ධන ප්‍රතිලාභය ලබා ගන්නවා. මිච්ඡා මග්ගංච පජාය. මිත්‍යා මාර්ග සේරම ප්‍රහාණය කරනවා. මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප මිත්‍යා වාචා මේ විදියට ගත්තාම ආර්ය අෂ්ටායක මාර්ගයේ වැරදි පැත්ත මේ සේරම ප්‍රහාණය කරන දාන වේර භයානි සමයතේ වෛර භය සේරම සංසිඳවලා දානවා මෙතන වෛර බය කියන්නේ මේ පංච දුස්චරිත. පංච දුස්චරිතයට වේර බය කියලා කියනවා. පංච දුස්චරිතයට මින්මතු යන්නේ නැහැ. පංචශීල ස්ථිර වශයෙන්ම අරියකාන්ත ශීල වශයෙන් පංචශීලයේ ස්ථිර වශයෙන්ම රැකෙන මේ සෝවාන් මාර්ග ඥාණයෙන් කෙලස් ප්‍රහාණය වුණා. ඒ සෝවාන් පුජ්‍යලයට සතෙක් මැරීමට තරම් සිතමිලි පහළ වෙන්නේ නැහැ. ප්‍රාවිද්‍යා ප්‍රශ්නාදී කොටස් ප්‍රහාණය වෙනවා කියවන සතෙක් මැරීමට තරම් තද බල ද්වේෂයක් ඒ විදිහේ පහළ වෙන්නේ නැහැ. අනුංග දෙයක් හොරකම් කිරීමට තරම් තද බල ආශාවක් ඒක පහළ වෙනවා. දුරාචාරය දීමට තරම් අදහසය පහළ වෙනවා. බොරු කියන්නට තරම් අදහස් දෙව්ව පහළ වෙන්නේ. මත්යන් පානය කිරීමට තරම් අදහස් එය පහළ වෙන්නේ. මොකද මේ සෝවාන් මාර්ග ඥානයේදී ඒව පහළ වීමට හේතු වනම සිත් ප්‍රහාණය වෙනවා. කර්ම යම් කිසි ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා. ඒ නිසා සෝවාන් බුද්ධලයට මේ පංච දුස්චරිතය කරන්නට තරම් හිත් පහළ වෙනවා. ඒකයි මේ පංච දුස්චරිතයෙන් වෙන් වෙනවා කියලා වේර භයාන සමයතේ කියලා විස්තර කරනවා. කරෝති නාතස්ස ඕරස බුත්තතං ලෝකනාථ වූ සම්්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ අවරස පුත්‍ර භාවයට පත් වෙනවා. අවරස පුත්‍ර කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම නැමැති කුසෙන් උපත් දරුවෙක් බවට පත් වෙනවා. අන්නේපි අනේක සතේ ආනිසංසේ දදාති ඥාන මිදං මේ සෝවාන් මාර්ග ඥානය කියන එක තවත් බොහෝ සිය ගණන් ආනිසංස ලබා දෙනවා කියලා තමයි ඒ ગાථා වලින් අදහස් කරන්නේ. මේ විදිහට මේ සෝවාන් බවට යම් කෙනෙක්පත් වුණා නම් ඒක ඊටා මහත්මයි. ආනිසංසයේ පිණිස හේතු වෙන බව තමයි මේ ගාථා වලින් අදහස් කළේ ඊළඟට මේ ඥාන දර්ශන විසුද්ධියට අයිති වන සකරදාගාමි මාර්ග ඥාන සකදාගාමි කියන්නේ නැවත වාරයක් එක වාරයක් පමණක් කාම ලෝකයට පැමිණෙනවා කියන තේරුම. ඒ සකරදාගාමි මාර්ගයටපත් වෙනවා ඊළඟට. අමතයෙන් කරන්න දෙයක් නැහැ. දැන් මේ සෝවාන් මාර්ග ඥානයටපත් වුණාට පස්සේ අර මුලින් කී හැටියට මේ යෝගාවචරය දිට්ඨි විසුද්ධියට පසුබහින්නේ නැහැ. දැන් ආර්ය භාවයටපත් වුණාම ආපහු පසුබහින්නේ උදයන් උදයන් විඥාණයට පමණයි. දැන් කලින් වගේම භාවනා කරගෙන යනම ගිහිල්ලා අර කලින් කියා දුන්නු හැටියට මුදුන් පැමිණි විදර්ශනාවට පැමිණිලා සකරදාගාමි වීමට තරම් සද්ධාදීන්ද්‍රයන් මෝරලනම් සකරදාගාමි වෙනවා. ඒ මාර්ග ඥානය පහළ වෙනවා. ඒක පහළ වුණේ නැතිනම් අර කවුඩා අහස පුරා පියාසර කළ කුඹ ගහේ වහන්න වාගේ නැවත උද්‍යව්‍ය ඥානය තෙක්ම භාවනාව පසබයි. ඉතින් මේ විදිහට උද්‍යව්‍ය භංග බය ආදීනවාදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වන පවත්වාගෙන යනකොට අර කලින් කියා දුන්න හැටියට ඒ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්ම මෙරේමටපත් වුණා මේ සතරදාගාමි මාර්ග ඥානය කියන එක ඇති වෙනවා. ඒක ඇතිවීමෙන් ඕලාරික කාමරාග ව්‍යාපාද කියන මේවා තමයි ප්‍රහාණය වෙන්නේ. සතරදාගාමි මාර්ගයේදී සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහාණය වීමක් නැහැ. කාමරාග ව්‍යාපාද දෙකේ ඕලාරික හරිය ප්‍රහාණය වෙනවා. තුනී බවටපත් වෙනවා කියලා තියෙනවා. තුනී වෙනවා කියන්නේ ඒ කාමරාග ව්‍යාපාද දෙක ඇති වුණත් මේ සතරදාගාමි පුජ්‍යලයාට අඩු මට්ටමකින් තමයි ඇති වෙන්නේ. ඊළඟට නිතර ඇති වෙන්නේ නැහැ. ඉඳහිට තමයි මේ සකෘදාගාමී පුජ්‍යලයට කාමරාග ව්‍යාපාද ඇති වෙන්නේ. ඒකයි තුනී වෙනවා කියන්නේ. මේ කාමරාග ව්‍යාපාද දෙක තුනී බවටපත් වීම තමයි මේ සකෘදාගාමී මාර්ග ඥාණයෙන් සිදුවෙන්නේ. මේ ඥාන දර්ශන විසුද්ධියේ දෙවෙනි අවස්ථාව. ඊළඟට තුන්වෙනි අවස්ථාව සතරදාගාමි මාර්ගයට පත්වෙච්ච පුජ්‍යලයාත් නැමත භාවනා කරනවා. උද්‍යාවිඥානයේ ඉඳලා නැවත නැවතත් මේ භාවනාව සේවනය කරන්නේ. අර කලින් කියා දුන්නේ හැටියට සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණිලා මුදුන් පැමිණි විදර්ශනාවට පැමිණිලා අනාගාමි වීමට තරම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම බෝධිපාක්ෂික ධර්ම මේරීමට පත්වනා නම් ඒ අනාගාමි මාර්ග ඥානය පහළ වෙනවා නැත්නම් උද්‍යව ඥානයට පසු බහැලා නැවත නැවත මේක සේවනය කරන්න මෙහෙම සේවනය කරනකොට අර අවශ්‍ය ප්‍රමාණයට ශ්‍රද්ධාදේන්ද්‍රියව මෙහෙරීමටපත් වුණාම තමයි යම් අවස්ථාවක මේ අනාගාමි මාර්ග ඥානය කියන එක පහළ වෙන්නේ අනාගාමි මාර්ගයේ ඥානය පහළ වීමෙන් කාමරාග ව්‍යාපාද කියන මේ ප්‍රධාන කෙලස් දෙක ප්‍රහාණය කරගන්නට පුළුවන්. කාමරාග ව්‍යාපාද කියන දෙක තමයි මේ සංයෝජන ධර්මයන්ගෙන් මේ අමාරුම දෙකක් වෙනවා. සක්කාය දෘෂ්ටි ආදී මුල් තුනත් අමාරු තමයි පළවෙනි අවස්ථාව නිසා එතනින් පස්සේ මේ කාමරාග ව්‍යාපාද දෙක ප්‍රහාණය කර ගැනීම ඉතාම දුෂ්කරයි. මොකද අපි මේ භවයේ වාසය කරද්දී මේ වැඩිම කාලයක් වාසය කරලා තියෙන කාම ලෝකේ තමයි. මේ කාමයන් පිළිබඳව මහ බුදුම බැඳීමක් ඇලීමක් තද කහටක් බැඳෙනවා වගේ මේවා තියෙනවා. ඒවා අයින් කර ගැනීම හරිම දුෂ්කරයි. ඒ නිසානේ මේ සකරදායගාමි මාර්ගයෙන් තුනී කළා දෙවෙනි මරණය තමයි අනාගාමි මාර්ගයේ මේ කාමරාග ව්‍යාපාද අයින් කරන්නට තියෙන්නේ. ඒකෙන්ම අපට පේනවා මේක බලවත්කම. ඉතින් කොහම වුණත් අනාගාමි මාර්ග ඥානයේ පහළ වීමෙන් කාමරාග ව්‍යාපාද දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. මිත්‍යා සංකල්පය ප්‍රහාණය වෙනවා. කිසුනා වාචා පරුසා වාචා කියන මේ දෙකත් ප්‍රහාණය වෙනවා. කාමාශව කියන එකත් ප්‍රහාණය වෙන. මෙන්න මේ කෙලෙස් සම්භාරය අනාගාමි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට අනාගාමි කියන්නේ නැවත මේ කාම ලෝකයට එන්නේ නැහැ කියන එක. අර අවිහ අතප්පාදී සුද්ධාලෝක බ්‍රහ්මලෝකවල උපදිනවා නැවත කාම ලෝකයට එන්නේ නැහැ. ඉතින් මේ අනාගාමි භාවටපත් වීමේ ආනිසංසයත් කොයිතරම්ද කියලා ක්‍රියානිම කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ ඥාන දර්ශන විසද්දී අන්තිම අවස්ථාව. රහත් මාර්ග ඥානය කියන්නේ දැන් අනාගාමි බවටපත් වෙන පුජ්‍යලයා නවත විදර්ශනා භාවනා කරනවා. උද්‍යව්‍ය ඥානයේ ඉඳලා භාවනා කරනවා. මේම කරගෙන ගිහිල්ලා අන්තිමට සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණිලා එතනින් බුද්ධානගාමිනී විපස්සනා කියන මුදුන් පැමිණි විදර්ශනාවටපත් වෙලා එතනින් තමයි ලෞකික පැත්තෙන් මෙදිලා ලෝකෝත්තර පැත්තට පැන ගන්න. මේ අනාගා රහත් මාර්ගය රහත් මාර්ග ඥානය තමයි ඊළඟට පහළ වෙන්නේ. රහත් මාර්ග ඥානයේ පහළ වීමෙන් ඉතිරි කෙලස් ටික සේරම ප්‍රහාණය වෙනවා. ලෝභ, මෝහ, මාන, තීන, උද්ධච්ච අහිරික අනොත්තප්ප සම්පප්පලාප මිච්ඡාවයාම මිච්ඡා සති මිච්ඡා සමාධි මිච්ඡා විමුක්ති ඒ වගේම භවආශ්‍රව අවිජ්ජාශ්‍රව අවිජ්ජා කියලා මේ කෙලස් කන්දරාවක් රහත් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙලා අපි සංයෝජන වශයෙන් ගන්නකොට රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජන පහක් ප්‍රහාණය වෙලා ඒ කොහම පහ ප්‍රහාණය වුණත් ප්‍රමාණවත් වෙනවා මොකද රහත් මාර්ග ඥාණයටපත් වුනහම තමයි මේ සේරම කටයුතු සත්‍යවිසුද්ධියේ කටයුතු සම්පූර්ණ වුණානේ. ඉතින් මේ අවස්ථාවට කියනවා මේ රහත් මාර්ග ඥාණයට කර්මක්ෂය කර ඥාණය කියලා. කර්මයන් සම්පූර්ණයෙන් ක්ෂය කළා දානවා. එහෙම කියන්නේ සෝවාන් සතරදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඥාන තුනේදී ඇති වෙන කර්මයන් ක්ෂය කිරීම ගැන නොසලකා තමයි. ආත්මාර්ග ඥානය කර්මක්ෂය කර ඥානය හැටියට සැලකෙනවා. නමුත් දැන් සෝවාන් මාර්ග ඥානයනොත් කර්මක්ෂය වෙනවා ඒ කර්මක්ෂය වීම නිසා තමයි ಜಾති හතකින් එහා පැත්තේ ඇති වෙන සියලු දුක් විනාශයටපත් වෙන නූපදින. ඊළඟට සතරදාගාමි මාර්ග ඥානයනොත් කර්මක්ෂය වෙනවා එක જાතියකට එහා පැත්තේ පහළ වෙන සියලු කර්ම විපාක ඔක්කොම එතනින් අවසන් වෙනවා. අනාගාමි මාර්ගේනත් කර්මයන් සේවෙනවා නවත කාමලෝකයට මේ තේරම කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒ රහත් මාර්ගය තමයි නියම කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ. නවත කෙසේවත් නූපදින හැටියට තේරම කෙලෙස් ප්‍රහාණය වෙනවා. මෙතනින් මේ විසුද්ධිය අවසන් වෙනවා. ඥාන දර්ශන විසුද්ධිය. රහත් මගින් තමයි අවසන් වෙන්නේ. එතකොට සීල විසුද්ධියේ පටන් ගමන් කළාම ක්‍රමයෙන් යම් දවසක යම් අවස්ථාවක මේ රහත් අන්තිම ඥාන දර්ශන විසුද්ධියට පැමිණිලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානයන් පහළ කරගෙන ඒ නිර්වාණ අවබෝධය කර ගැනීමට ශක්තිය ලැබෙනවා. පින්වත්නි, දැන් ඉතින් කාලය අවසන් වෙගෙන යන්නේ ඔබ හැම දිනම මෙතෙක් වෙන ඊතා ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කළා ඒ ධර්ම ශ්‍රවණේ කිරීම ආදි වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලය හැම දිනාටම උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සමාප්ත